ආරම්භ කරපු ධර්මදේශනා මාලාව මේ වෙනකොට කාංකා විතරණ විසුද්ධිය අපි අවසන් කළා. ඒ දේශනාව අවසන් කරනවා අද පටන් ගන්නෙ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. යම් කෙනෙකුට ඊටාත්ම නිවැරදි අවබෝධය කරා යන්න දේශනා කරපු මාර්ගයක් විසුද්ධි මාර්ගය. සුද්ධ පිරිසිදුයි. විසුද්ධි හොඳට පිරිසිදුයි. මාර්ගය ඒ පාර. ඒ අවබෝධය කරා යන මඟ. අපි ඒ පිළිබඳව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී තියන්නේ ධර්ම දේශනා කීපයයි. දිට්ඨි විසුද්ධි හා කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි මාර්ග දෙක පිළිබඳව ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් හේතුඵල පෙන්වනවා. පසුගිය දේශනා ඇහුවනම් සියල්ල හේතුන්ගෙන් හටගන්න බව මනාව පෙන්වලා දුන්නා. ඒ කාංකා විතරණ විසුද්ධිය. ඊට කලින් සත්පුජ්‍යල සංඥාවෙන් මිදෙන ආකාරය, දිට්ඨිය පිරිසිදු කරගන්න ආකාරය දිට්ඨිය කියන්නේ දකිනවා කියන්නේ. මේක හොඳටම පිරිසිදු කරගන්න ආකාරය දිට්ඨි විසුද්ධිය තුළින් ස්කන්ධ වශයෙන් බෙදුවා. ආයතන වශයෙන් බෙදුවා. ධාතු වශයෙන් බෙදුවා. සාසත උච්ඡේද දිට්ඨි වශයෙන් බෙදුවා. නාම රූප වශයෙන් බෙදුවා. බෙදලා පෙන්වලා දුන්නා. නිස්සත්ත්ව නිච්චී සත්‍යක් නැහැ ජීවියක් නැහැ. ඒ ස්වභාවය පෙන්වලා දුන්නා හේතු සාධක ඇතුව ධර්මදේශනා රාශියකින් දිට්ඨිය පිරිසිදු කරගන්න ආකාරය. වැරදි දිට්ඨියකනේ අපි ඉන්නේ. වැරදි දිට්ඨිය තමයි මමත්වය. මේ මමත්වයෙන් මිදෙන්න දිට්ඨි විසුද්ධිය උපකාර වුණා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. එන් පස්සේ අපි හෙව්වා ඒ නාම රූප දෙකේ හේතු. පුච්චලයේගේ ගමනේ හේතුවක් හොයන්න බෑ. පුච්චලයේගේ සංක්‍රමණයක් නැහැ. නාම රූප දෙකේ ගමනක් තියෙනවා. එනයි නාම රූප දෙක ඒ විදිහට භවයෙන් භවයට පත් වෙන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙන හේතු හේව අපි. විවිධ ආකාරයෙන්. ක්ලේශ වට, කම්ම වට, විපාක වට. අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක්. යදි වශයෙන් විවිධ ආකාරයෙන් හේතුඵල පෙන්වලා දුන්නා. හේතුන්ගෙන්මයි සකස් වෙන්නේ නාම රූප දෙක. හා නාම ධර්මයන් ගත්තත් ඒ හේතුන්ගෙමයි. රූප ධර්මයන් ගත්තත් රූප ධර්මයක් විතරක් පවතින එක තලයක් තියෙනවා සංඤ්ඤා තලය කියලා. නාම ධර්මයන් විතරක් පවතින තල හතරක් තියෙනවා රූප තල කියලා. අනිත් සෑම තැනකම තියෙන්නේ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. නාම රූප දෙකක්. ඒකට හේතු අපි පෙන්වනවා. දීර්ඝ දේශනා රාශියක් තුළින් පිළිවෙලින් සවන් දුන්නා නම් පිළිවෙලින් සම්මර්ෂණය කරගෙන ආවනම් මේ වෙනකොට ඔයත්න්ට හොඳටම පැහැදිලි පිරිසිදුයි විසුද්ධි තථාගතයන් වහන්සේ දේශනා කළ දහම්. එහෙනම් මෙතනින් එහාට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග්ගක් මග්ග මග නොමග කියන්නේ නිවැරදි මග හා හරි මග මෙතනින් අපි වෙන් කරගන්න ඕනේ මග්ගම් මග්ග ඥාන කිව නුවණට දර්ශන මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය නුවණින් දකිනා පිරිසිදුව මග නොමග එහෙනම් ඒ පිළිබඳව දේශනා මාලාව ආරම්භ කරනවා මග නොමග ඒ මූලිකව තථාගතයන් වහන්සේ දේශනා කරන මෙතන ඉඳලා දිගටම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා ඥාන පරිඥා කියලා එකක් තියෙනවා. තීරණ පරිඥා කියලා එකක් තියෙනවා. ප්‍රහාණ පරිඥා පරිඥා කියලා එකක් තියෙනවා. ඥාන. ඒ ඥානෙ උපදවා ගන්න කොහොමද? රූපය රූපණේවත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මනසට හොඳට සටහන් වෙන්න ඕනේ මනසට හොඳට අනුගත වෙන්න ඕනේ බින්දෙන සුළු දෙයක් බින්දෙන සුළු බින්දෙන ස්වභාවයෙන් යුක්තයි රූපය වේදනාව අරමුණු රසය විඳින ස්වභාවයක් තියෙනවා. විඳීම වේදනාව කියන්නේ අරමුණේ රසය විඳින. ඒකට වේදනාව කියනවා. සංඥා කිව හඳුනා ගන්න ලක්ෂණෙට. හඳුනා ගන්න ස්වභාවයක් තියෙන සංඥාව. සංස්කාර කිව සිත බලවත් වෙන ස්වභාවයක. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ලෝභයයි ද්වේෂයයි මෝහයයි අකුසල මූල ධර්ම අකුසල කර්ම. මේ මූල ධර්ම උපකාර කරගෙන කරන අකුසල කර්ම. අලෝභ ද්වේෂ මෝහ කුසල මූල එයින් කරන්නේ කුසල කර්ම. සංස්කාර සිත බලවත් වෙන ස්වභාවය. විඥානයේ කිව අරමුණු දැනගන්නා ස්වභාවය. අරමුණ දැනගන්නේ විඥාන. අන්න තීරණ පරිඥා තීරණය කරනවා. අනිත්‍ය වශයෙන්ම තීරණය කරන්න ඕනේ. හැබැයි අනිත්‍ය වශයෙන් තීරණය කරන්න ඕනේ දැකලා. අපි හිතනවා. අපි කල්පනා කරනවා. අපිට යම් ආකාරයකට වැටහෙනවා අනිත්‍යයි කියන එක. ඒක මේ ධහම අවබෝධ කරගන්න ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අලුතෙන් ගයක් හැදුවත් මාසයක් විතර යනකොට ඒක මේ දිය සලකුණ වගේ ඉන්න පුළුවන්. ඒවේ බිත්තිවල යම් යම් පතුරු ගැලවෙන්න පුළුවන්. පොළවේ යම් යම් තැන්වල යම් ලප එන්න පුළුවන්. ඒකට ඒන අනිත්‍යයි කියන්නේ. ඕක අවබෝධයට ප්‍රමාණවත් නැහැ. ගහක් පැලයක් හිටෙව්වා සතියක් ගිහින් බලනකොට වැඩිලා. ආනිත්‍යයි. ඒතර උදේට ලස්සනට මල් පිපිලා තියෙනවා. හවස් වෙනකොට පේනවා ඒවා පෙති ගැලවිලා. ආ අනිත්‍යයි. ඔය අනිත්‍ය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය අනිත්‍ය ලක්ෂණය නෙමෙයි. හිරු නැගෙන හිරින් පායනවා. හැන්දෑ වෙනකොට නොපෙනියන. ඔය අනිත්‍යයි. ගංගාව ගලනවා. නොනවති ගලනවා. අනිත්‍යයි. දිය සිඳෙනවා. වෙහි කාලයට පිරෙනවා අනිත්‍යයි. ඔය අනිත් ඕක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට තේරෙනවා ඔය අනිත්‍ය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕක නෙමෙයි අනිත්‍ය. නාම රූප දෙක අනිත්‍ය. මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දැర్శණය වෙන්න ඕනේ. එහෙනම් අර රූපේ තියෙන බින්දෙන ස්වභාවය බින්දෙන ශණයක් ශණයක් ශණයක් පාසා බින්දෙන ස්වභාවය අවබෝධ වුණොත් පැහැදිලි වුණොත් පිරිසිදු වුණොත් මනසට දැర్శණය වුණොත් එතනම අනිත්‍ය දර්ශනය තියෙනවා. මම මීට කලින් දේශනාවලත් පැහැදිලි කරලා තිනවා. රූපේ කායශ චිතක්ෂණ 17යි. තොර චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල උදේ වේ. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ තියෙනවා. අන්න ඒ දර්ශනය තුල අනිත්‍ය ප්‍රකට වෙනවා. උද්‍යව්‍යා ඥානය තුල තමයි අනිත්‍ය ප්‍රකට වෙන්නේ. අර මං කිව්වේ දවසේ සිදුවෙන සිදුවීම් තුළින් අපට අනිත්‍ය කියලා ගන්න පුළුවන්. ඒක අනිත්‍ය තමයි. හැබැයි ඒ අනිත්‍ය මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාණවත් නෙවෙයි. නාම රූප දෙකේ ස්වභාවය සිදුවෙන ක්‍රියාවලිය ඒ නාම රූප දෙකට වෙන්නේ මොනවද? ඒ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නිවැරදිව පැහැදිලි නම් අනිත්‍ය දර්ශනය වෙනවා. ඒ අනිත්‍ය දර්ශනය තුළ උද්‍යව්‍ය ඥානය ප්‍රකට වෙනවා. මේ ඥානය ඕනේ අපිට යන්න. අපි දිට්ඨි විසුද්ධියේදී සම්මර්ෂණ ඥානය උපදවා ගත්තා. සම්මර්ෂණය කළා, විභාග කළා, පරීක්ෂා කළා, බෙදලා වෙන් කළා බැලුවා. ඒ සම්මර්ෂණ ඥානය. ඒතරේ සම්මර්ෂණ ඥානය තුළින් අපි උපදවා ගත්තා නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා අපි අවබෝධ කරගත්තා පැහැදිලි කරගත්තා. ඒතර කාංකා විතරණ විසුද්ධියෙන් නාම රූප දෙක හටගන්න හේතුන්ගෙමයි කියන කාරණේ අපි පැහැදිලි කරා. දැන් හොයන්නේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එහෙම එකක් තියනවද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. සබ්බේ සංඛාර අනිච්චා. සබ්බේ සංඛාර දුක්ඛා. සබ්බේ සංඛාර අනාත්තා. එහෙනම් අපි හොයනවා. අපි පරීක්ෂා කරනවා. තථාගතයන් වහන්සේගේ දේශනේ සත්‍යයක්ද? හොයලා බලන්න කිව්වා. පරීක්ෂා කරන්න කිව්වා. විභාග කරන්න කිව්වා. හ්ම්. එහෙනම් අපි එකින් එක ගන්නවා. අරගෙන බලනවා මේ නිවැරදි ලක්ෂණ තුන තියනවාද කියලා. එහෙනම් රූපය බින්දෙන ස්වરૂපය කියනකොටම දැන් ඔයත්තන්ට සිතට එන්න ඕන සිතුවිල්ල තමයි සතර මහා ධාතුවේ වසුද්දාෂ්ටක කලාපය කියන එක. මොකද අපි පැහැදිලිවම පෙන්වන රූපය කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥාප්ති වචනයක් රූපය කියන්නේ. ඒතර රූපය කියලා කතා කරනවා නම් යම් තැනක යම් වෙලාවක ඒ කතා කරන්නේ සතර මහා ධාතුවේ වසුද්දාෂ්ටක කලාපේ. එතකොට සතර මහා ධාතේව සුද්ධාෂ්ටක කලාපයයි කියන එතකොට රූපේ කියනකොටම අපේ මනසට එන්න ඕනේ මනස ඇදෙන්න ඕනේ සටහන මේ කතා කරන්නේ සුද්ධාෂ්ටක කලාපය ගැන සතර මහා භූතයෝ ගැන කතා කරන්නේ. එහෙනම් සතර මහා භූතයන්ගේ ආශ තිතක්ෂණ 17ක් නම් බිඳෙන ස්වභාවයෙන් යුක්තද නැද්ද? හරි. දැන් මේක පටන් ගත්තේ කොතනද? අපි එකක් හොයාගන්නද? මේ බිඳෙන ස්වභාවය පටන් ගත්තේ කොහෙද? පටන් ගත්තේ ප්‍රතිසන්දියේදී. ප්‍රතිසන්දියේදී පටන් ගත්තේ මේක. බිඳෙන ස්වභාවය. පෙර භවයෙන් මේ භවයට ආපු තැන ඉඳලම පටන් ගත්තා. ආපු තැන ඉඳලම පටන් ගත්ත බින්දෙන ස්වභාවය. එතකොට මේ භවයට අලුතෙන් මේවිල්ලා පටන් ගත්ත තැනම බිඳුණා නම් අපි මෙට කලින් කියලා දීලා තියෙනවා නැවත නැවත ඒවා සකස් වෙන්නේ කොහොමද කියන ආකාරය හේතු හතරක් ඒ සඳහා පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ කම්ම චිත්ත ඍතු ආහාර සතර මහා ධාතු කොටස් දෙකක් හා සිතේ ස්වභාවයේ සිතේ හැසිරීම කොටස් දෙකක්. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්ම චිත්ත කියන්නේ නාම ධර්ම. සිතේ හැසිරීම. ඍතු ආහාර කියන්නේ සුද්දාස්ත්‍රක කලාපේ හැම සතර මහා ධාතුන්ගේ හැසිරීම. පටන් ගත්තේ ප්‍රතිසන්දියේදී මේ භවයට ආවා මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන පටන් ගත්තා. හරි. දැන් පටන් ගත්ත තැන ඉඳලා චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. අපි ඉස්සෙල්ලා රූපය ගැන කතා කරනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳුණා නම් පෙරළුවද නැද්ද? පෙරළුවට ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේ විපරිණාමයි. විපරිණාම ස්වභාවයක් තියෙනවා පෙරළනවා. ඒතර පෙරළන්න කොච්චර කාලයක් යනවද? චිතක්ෂණ 17යි. උපරිම චිතක්ෂණ 17ට අඩු කාලයක් වුණොත් පෙරලනවා. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල පෙරලුවා. පෙරලුවා. එහෙනම් නිත්‍ය වශයෙන් පැවතුනාද? සදාකාලික වශයෙන් පැවතුනාද? ස්ථිර වශයෙන් පැවතුනාද? අනිත්‍ය වශයෙන් හා අස්ථිර වශයෙන් తాවකාලික වශයෙන් පැවතුනා. මනසට දැర్శණය කරගන්න අනිත්‍ය ප්‍රකට වෙයි. ඒ රූපේ අනිත්‍ය ස්වභාවයයි කිව්වේ. අර මල පර වෙලා තියෙනක් දැක්කම උදේ න ලස්සනට තිබුණා දැන් පර වෙලා. අනිත්‍යයි. ඒ අනිත්‍ය අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. ඒක රූපයක් කියලා දකින්නෙත් නෑ. ඒක සංඥාවෙන් ගන්නවා ලස්සන මලක්. එතකොට ඒකට සිත ඇලිලා තිනවා. හැබැයි දැන් ඒක පර වෙලා කියලා දැනගන්නවා. එතකොට සුද්දාස්තක කලාපේ වෙනස නෙමෙයි දැක්කේ මලේ වෙනස. තේරෙනවද? එතකොට රූපය පිළිබඳව අවබෝධයක් නැහැ. සංඥාවෙන් අරගත්ත මලක්. ලස්සන මල් ලස්සනට වවලා තියෙනවා මත් වත්තේ මල්. ආ. එතකොට දැන් ඒක අවබෝධයට ප්‍රමාණවත්ද? නෑ. අර පැලයක් හිටෙව්වා පැල පැලේ බැලුවා සතියෙන් සතියෙන් සතියෙන් සතිය වැඩිලා. හරි වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි. එතකොට ඒ දැක්කේ සුද්දාස්ත්‍රක කලාපයේ අනිත්‍යතාවයද පැලේ වෙනසද දැක්කේ? පැලේ වෙනසක් දැක්කට අනිත්‍ය අවබෝධ වෙන්නේ. ඒක ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාව. හැබැයි ඒක සුද්දාස්ත්‍රක කලාපයේ වෙනසක් හැටියට දැක්කොත් එතකොට ඒ තුලත් අපිට ගන්න වෙන්නේ මනසට අවබෝධ කරගන්න වෙන්නේ චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා කියන කාරණේ. නැවත නැවත සතර මහා ධාතු සුද්දාස්තක කලාපය මේකට නැවත නැවත ප්‍රත්‍ය වීමෙන් ඒ වැඩෙන ආකාරය. එතකොට එතන වැඩෙන්නේ පැලයක් නෙමෙයි. ගහක් නෙමෙයි එතන වැඩෙන්නේ. සුද්දාස්තක කලාපයේ පැතිරීමක්. සුද්දාස්ත සතර මහා ධාතු ඒවා සුද්දාස්තක කලාපයේ පැතිරීමක් තියෙන. අන්නේ අවබෝධය. එතකොට දකින්නේ රූපේ හෙවත් සුද්දාස් රූපේ කියන්නේ සම්මුති වචනයක් සුද්දාස්ත්‍රක කලාපයේ අනිත්‍යතාවය. ඒතර සුද්දාස්ත්‍රක කලාපයේ අනිත්‍යතාවය දකිනකොට අපේ සිත එතන ඇලෙන්නේ. අර මලපර වෙලා එහෙම නැත්නම් ගහ ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා දැක්කට අපේ ඇලීම අඩු වෙන්නේ. ඒකටත් මල පිපි. ඒතර එතන බලාපොරොත්තුවක් තියෙනවා එතන ඇලීමක් තියෙනවා. ඒ තමයි තෘෂ්ණාව. දැන් අර පරමාර්ථ වශයෙන් සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යතාවය දැක්කන එතන සිත එලෙන්නේ ගහට නෙමෙයි ප්‍රිය කරන්නේ. ඒතකොට ගහට ප්‍රිය කරන්නේ. නමුත් දැන් ගහට මලට නිවසට තමන්ගේ උපකරණ වලට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට ප්‍රියයි. ඇයි ප්‍රිය? පරමාර්ථ සත්‍යය දකින්නේ නැහැ සම්මුතිය දකින්නේ ප්‍රඥාප්තිය දකින්නේ ප්‍රඥාප්තිය තුල සිත ඇලෙනවා පරමාර්ථය තුල සිත ඇලෙන්නේ ඒ සිත අයින් වෙනවා ඇලීමේ ස්වභාවයෙන් මිදෙනවා එතකොට ඇලීම කියන්නේ මොකක්ද තණ්හාව ඇලීම කියන්නේ තණ්හාව එහෙනම් ඇලීම කියන්නේ තණ්හාව නම් ඒක samudāri සත්‍යයි එතකොට අර රූපය හැවත් රූපේ තියෙන බිඳීම් ලක්ෂණය නම් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා බින්දිනවා නම් එතන තියෙන දුක්ඛ ලක්ෂණය. එයි ඒ බින්දීම අපේ ශරීරයේ සියලුම රූප කලාප සතර මහා ධාතු අසුද්දාෂ්ටක කලාප. එතකොට මේ බින්දීම අපට පීඩාවක් නෙමෙයිද? පීඩාවක්. නිරන්තරයෙන් පෙළනවා නිරන්තරයෙන් පීඩාවට පත් කරනවා. එහෙනම් අපි බලනවා මේක පටන් ගත්තේ කොහෙන්ද? ප්‍රතිසන්දීදී. මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරන් යනවද නැද්ද? මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරගෙන යන මේ අනිත්‍ය අස්තිර తాවකාලික ස්වභාවය. විපරිණාම ස්වභාවය. නিত্য වශයෙන් පවතින්නේම නැහැ ඒ නිසා අනිත්‍යයි. දැන් තේරෙනවද කියපේක? දැන් තේරෙනවද? අන්න ඒක මනසට දැర్శණය වෙන්න ඕන. ඒතොර ඒ ධර්මතාවය මනසට දැర్శණය වුණාම අපේ මනස අනුගත වෙන්නේ උදේවැය කියන එක. නාම රූප පරිච්ඡේද ඥානෙ ඊගාවට අපිට උපදවා ගන්න තියෙන උද්‍යව්‍ය ඥානෙ. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ තියෙනවා. දැන් එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳලා කොහොමද ඒක අපි තව ටිකක් පැහැදිලි කරගන්නේ? කලලය අගලෙන් කෝටි තුනෙන් එකයි. එහෙම නැත්නම් සියම් එළුවෝ හිටියා ඉන්දියාවේ බොහොම සියුම්. ඒ එළුවා එළුවෙක්ගේ රෝම කෝපයන් තුනක් අරගෙන තල තෙල් වල පොඟවලා ගස්සන හත් සැරයක්. ඒක යමක් ඉතුරු වෙයි. ඒ තමයි කලලිය. ඒ කලලිය සතයක් යනකොට අබ්බුද අවස්ථාව. දැන් එතකොට විපරිණාම ධර්මයක් නෙමෙයිද තියෙන්නේ? පෙරලන ස්වභාවයක් නෙමෙයිද? තීනාකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් නෙමෙයිද? ඒ ස්වභාවයක් තියෙනවා. සතියක් යනකොට අබුද අවස්ථා, අර්බුද හැදෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ එගෙන පේශිය කියන ස්වභාවයට තව සතියක් විතර යනකොට. දැන් මේ සෑම මොහොතකම එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ක්‍රියාකාරීත්වයක් නෙමෙයිද? ඒකට පුච්චලෙද්ද එතන ඉන්නේ ඒ රූප හේවත් සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවද්ද? ආ දැන් එතන අනිත්‍යතාවය දකින්නවද? එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ චුතිය දක්වාම ওই විදිහට නෙමෙයිද යන්නේ. නিত্যද අනිත්‍යද එතකොට? මෙන්න මේ ධර්මතාවය මනසට අනුගත කරගන්න සහතික කරගන්න දකින්න බෑ පුජ්‍යලයක් එතකොට ක්‍රියාවක් දකි. ඒක තමයි යෝනි. ක්‍රියාව තුල ඇලෙන්නේ. පුජ්‍යලය තුල ඇලෙනවා. දරුවෙක් පිළිසිඳ ගත්ත කිව්ව ගමන් ඇලිලා. සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාවක් මේ විදිහට සිද්ධ වෙනවා කියලා දැක්කොත් ඇලෙනවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් මේ පටන් අරගෙන තියෙන්නේ මේ ක්‍රමක්‍රමයෙන් කලලයේ අබ්බුද අවස්ථාවට අබ්බුද අවස්ථාව පේශියට පේශී අවස්ථාව ඝණයට දැන් ඒ දර්ශනය පෙන්වන්නේ මොකද්ද අනිත්‍ය ලක්ෂණය ඒ පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණය ඊට පස්සේ තව සතියක් යනකොට පේශිය මස්සෝද පුජාලය බින්දු දෙකක් තුනක් වගේ වෙනවා ඒ ප්‍රමාණයට එනවා ඒක සති පහක් විතර වැඩෙනවා පුංචි කිකිලි බිත්තරයක හැඩය ගන්නවා. බුබුලු පහ කට ගන්නවා සති පහක් ගිය තැන. හිස තියෙන තැන එකයි, අත් දෙක තියෙන තැන දෙකයි, කකුල් දෙක තියෙන තැන දෙකයි. ගණය. ඔක සති 11ක් යනකොට දැන් 11ක් තුල මොකද වෙන්නේ එතකොට? දැන් මේ ශණයක් ශණයක් ශණයක් ශණයක් ශණයක් පාසා මොකද වෙන්නේ? හැබැයි මේ පැවැත්ම ගෙනියන්න අර මං මුලින් සඳහන් කළ ආකාරයට අපි කාංකා විතරන විසුද්ධියේදී හේතු පෙන්නවා කම්මචිත්ත නාම ධර්ම දෙකක් හා ඍතු ආහාර කියන රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනස් ශනයක් ශනයක් ශනයක් ශනයක් පාසා ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට එතන තියෙන්නේ නිත්‍යතාවයක්ද අනිත්‍යතාවයක්ද? පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒකට කියන භාවනා කියලා. ඒක තමයි භාවනා කියන්නේ. මේ සුද්ධ විදර්ශනා භාවනා. විශේෂ දර්ශනය මේක. මේක යම් කෙනෙක් කිව්වට තේරෙන්නේ තමන් පරීක්ෂණය තුළින් තහවුරු කර ගන්න ඕනේ. අපි දේශනා කරනවා. දේශනා කරනකොට උපදිනවා ඥානය. ඒක අනුමාන ඥානය. ඒක අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. තමන් මේක පරීක්ෂා කළා විභාග කළා වෙන් කළා බලලා මේ විදිහට මේ ක්‍රියාව සිද්ධ වෙනවද කියලා තමන්ට නිවැරදිව දැర్శණය වුණොත් මග්ගම් මග්ග. ඒතොර නොමග යන්නේ මග. මග්ගම් මග ඥාන නුවණ නුවණින් දකින්න. විසුද්ධි පිරිසිදුව දකිනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. පැහැදිලිද කියන එක? එහෙනම් සතිය 11ක් යනකොට 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ S2යි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි සම්පූර්ණයි. දැන් එහෙනම් මේ සෑම මොහොතකම විපරිණාමයක් නෙමෙයිද තිබෙන්නේ? දැන් ඒක මවගෙන් දැర్శණය වෙනවා නේ. හ්ම්. දැන් මොකද වෙන්නේ කියලා මාසයක් යනකොට දෙකක් තුනක් වෙනකොට මවගේ ශාරීරික පෙන්නලා දෙනවා. දැන් ඒතොර එහෙනම් ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලාම අනිත්‍යතාවය දකින්න ඕනේද නැද්ද? ඒතොර අනිත්‍යතාවය දකින්න ඕනේ පුජ්‍යලිග්ගෙද? දැන් මේ පුජ්‍යලිග් කියන සම්මුතිය බිඳගෙන ආවේ. ප්‍රඥප්තිය අපි අයින් කරලා ආවේ. මොකද පුජ්‍යලිග් ගැන කතා කරන්නේ නැහැ අපි දිට්ඨි විසුද්ධියේ ඉඳලා. කාංකා විතරණ විසුද්ධිය අපි පුජ්‍යලිග් ගැන කතා කළේම නැහැ. එයි කතා කරන්න පුච්චලෙක් නෑ. කෙනෙක් නෑ. අපි කතා කරන්නේ නිවැරදිව සිදුවෙන ක්‍රියාව ගැන විතරයි. ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාව තමයි නාම රූප දෙකේ ක්‍රියාව. අවබෝධයට අවශ්‍ය කරන එක. ඒකට කියන්නේ පරමාර්ථ දේශනා. අර පුච්චලෙක් පිළිබඳව පුජ්‍යලෙක්ගේ හැසිරීමක් පිළිබඳව දේශනා තියෙනවා. ඒවට කියන්නේ සම්මුති දේශනා. පරමාර්ථ දේශනා. පරමාර්ථයේ තුල තමයි නිවැරදි අවබෝධයක් එන්නේ. පැහැදිලි අවබෝධයක් එන්නේ. පිරිසිදු අවබෝධයක් එන්නේ. එහෙනම් 77 වෙනි දවසේ රාත්‍රියේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි. නේතර දින 77කින් එළියට එන්න පුළුවන්. මාස 3ක්වත් නේ. ඉතිරි කාලයම ගන්නවා. සම්පූර්ණ ඒ කියන්නේ එළියට ඇවිල්ලා ජීවත් වෙන්න සුදුසු ආකාරයට ශරීරය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ ඒ ආකාරයට සකස් වෙන්න ඕනේ. එළියට ඇවිල්ලා පවතින්න පුළුවන්. සීත උෂ්ණ දෙකට ඔරොත්තු දෙන ආකාරයට පවතින්න. සුදුසු ආකාරයට ඉතිරි කාලයම ගන්න. එනගේ කාලයම තුල මොකද උනේ විපරිණාමයක්ද නැද්ද? විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් නিত্যයි ස්ථිරයි සදාකාලිකද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. මේ තමයි අනිත්‍ය දර්ශනය. ඒක තමයි අනිත්‍ය දර්ශනය. ඒතර දැන් ඊට පස්සේ අපි කල්පනා කරනවා දැන් මේ රූපය ගැන කතා කරන්නේ. දැන් ඒතර නිරන්තරයෙන් පිළීමක් නෙමෙයිද එතන තියෙන්නේ. පීඩාවක් නෙමෙයිද? ඒ පීඩාව පේන්නේ දැන් තමයි පේන්නේ. මව් කුසෙන් දෙද්දි පීඩාව තිබෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ ඒක හරියට ලස්සනට පැහැදිලි කරනවා. සීත මව සීතල දෙයක් පානය කරනවා නම් සීත නිරය අධික අධික සීත නිරේ ඉන්න කෙනෙකුට දැනෙන වේදනාවක් දැනෙනවා කියලා. මව උණුසුම් දෙයක් පානය කරනවා නම් ලෝදිය හැලියක දැවෙනවා වගේ කියලා කියනවා. ඔය අඹුල් ചാති, ඔය සැර ചാති කනකොට ඒක එයාට දැනෙනවා කියන අතිශය වේදනාවක්. දැන් ඒක මතක නැහැ. දැන් ඒක තේරෙන්නේ. එහෙනම් එවැනි නිරන්තරයෙන් පිළීමක් පීඩාවටපත් කරා මව හැරෙනකොට යම් පැත්තකට එයත් හැරෙනවා. මව පෙරලෙනවාද යම් පැත්තකට ඒ පැත්තට පෙරලෙනවා. ඕකේ තියෙන පුංචි ඉඩක්. අලියෙක් යතුරු සිදු සිදුරකින් එළියට ගන්න. අන්න ඒ වගේ ස්වභාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේක ඇතුලේ මොනතරම් හිර වෙලා දින්නේ මාස 9ක් තුල. මොනතරම් පිළීමක් මොනතරම් පීඩාවක්ද තියෙන්නේ. ඒක සැපයිද? ඒක තමයි ජාති දුක්ඛ කිව්වේ. ජාති දුක්ඛයක් තියෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා. ඒ පිළීම පීඩාව ජාතියෙන් පෙළනවා. ජරාවෙන් පෙළනවා. දැන් ඇතුළත හරි පිරිසිදුයිද? අතිශය ඇවිදින වැසිකිළියක් බඳි. ගවරවලක් වගේ ඒක ඇතුළ ගර්භාෂය. එහෙනම් ජාතියෙන් පෙළනවා. ජරාවෙන් පෙළනවා. ඒතර ශරීරයත් ජරාවෙන් පෙළ මොහොතක් මොහොතක් පස්සේ දිරන. ඒක පටන් ගත්ත තැන ඉඳලම දිරන එක තමයි තියෙන්නේ. ජාතිපච්චා ජරා මරණම් කිව්ව එකයි. පහළ වුණාද යම් තැනක එතෙන් ඉඳලම තියෙන ජරා මරණය. එහෙනම් ජාතියෙන් පෙළනවා ජරාවෙන් පෙළනවා. මවට අසනීපයක් හැදුණොත් දරුවට අසනීපයි. මවට හෙම්බිරිස්සාව හැදුණොත් දරුවටත් හෙම්බිරිස්සා. මවට යම් කිසි වෙන රෝගයක් හැදුණොත් දරුවටත් ඒක. ව්‍යාධියෙන් පෙළෙනවා. මව හදිස්සියේ පරලව ගියොත් දරුවත් ඉවරයි. යම් අවස්ථාවල දරුවා බේරලා මව යන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල දරුවා මැරලා මව බේරන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒතර ජාතියෙන් පෙළනවා, ජරාවෙන් පෙළනවා, ව්‍යාධියෙන් පෙළනවා, මරණයෙන් පෙළනවා. අර අතිශය අමාරුවෙන් ගර්භාෂය තුල හැසිරීම දරුවට ශෝකයක් උපදවන්නේ. කනගාටුවක් නිරන්තරයෙන් හැඬීමක් උපදවන්නේ. දුක්ඛ දෝමනස්යන් උපදවන්නේ. හොඳයි. ඒක මොන සත්‍යද? ඒක දුක්ඛ සත්‍යයි. එහෙනම් අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා දුක. හොඳයි. දැන් යාට පුළුවන් ද ඒ ස්වභාවයන් යාට වෙනස් කරගන්න. යාට වෙනස් කරන්න ජාතියෙන් පෙලන්න එපා, ජරාවෙන් පෙලන්න එපා, ව්‍යාධියෙන් පෙලන්න එපා, මරණයෙන් පෙලන්න එපා, මට ශෝක, කනගාටු, දුක්ඛ, දෝමනස්ය නැති කරන්න එපා කියලා එයා හිතුවොත් ඒ ස්වභාවය ඇතුලේ සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ස්වභාවය සිද්ධ වෙන්නේ. හොඳයි, මවට පුළුවන් දේ ස්වභාවයෙන් මුදවන්න. හොඳයි, එළියේ ඉන්න කෙනෙකුට පුළුවන් දේ ස්වභාවයෙන් මුදවන්න. ඒත් බෑ. දෙවියන් වහන්සේට පුළුවන්. අර චිතක්ෂණ 17ක් තුළ ශනය ශනය පාසා ඉපද බින්දෙන ස්වභාවයේ විපරිණාම ස්වභාවයේ වෙනස් කරන ස්වභාවයේ දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. ආත්මද අනාත්මද? ආත්මය කියන්නේ තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කරගන්න පුළුවන් දෙයක්ට ආත්ම කියනවා. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට ආත්ම කියනවා. දැන් එවැනි ස්වභාවයක්ද තියෙන්නේ? Tamanටවත් වෙනස් කරගන්න. එතකොට මවට වෙනස් කරන්නත් බෑ. පියාට වෙනස් කරන්නත් බෑ. ළඟ ඉන්න හිතවතෙකුට වෙනස් කරන්නත් බෑ. එයාට වෙනස් කරගන්නත් බෑ. දෙවියන් වහන්සේට වෙනස් කරන්නත් බෑ. ග්‍රහයන්ට වෙනස් කරන්න පුළුවන්. ඒත් බෑ. ඇයි? ග්‍රහයන්ට වෙනස් කරන්න බැරි. ග්‍රහයෝ කියන්නේ සතර මහා ධාතුවේ වසුද්දාස්ත්‍රක කලාපයක් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. හැබැයි උපදිනකොට හදනවා ඔකට කොටු ටිකක් දාලා අඟහරු සිකුරු බුද සේනසුරු හිරු සඳු ආදී වශයෙන් කොටු ටිකක් ගහලා හදනවා. ඒගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන්. බෑ. එයි ඔය ග්‍රහ වලල්ලම නිර්මාණය වෙලා තියෙන සුද්දාෂ්ටක කලාපේ. ඒ සෑම එකක්ම චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. අර මවගේ කුස තුළ වැඩෙන දරුවාගේ ශරීරයේ රූප කලාප චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. කවුද වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්නේ? තමන්ට තමන්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන්ට පුළුවන් ද තම පාලනය කරගන්න? එහෙනම් ආත්ම දනාත්මද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේද? නැත්. දුක්ඛ ලක්ෂණය සත්‍යද අසත්‍යද? අනාත්ම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මුළු විශ්වයේම තියෙන මෙවැනි දෙයක්. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. දැන් පැහැදිලිද? හැබැයි මේක එක ධර්මතාවයක් මෙනෙහි කරලා එක ධර්මතාවයක් පරීක්ෂා කරලා මේක සහතික කරගන්න බෑ. ඒ නිසා අපි කරුණු 201ක් පිළිබඳව කතා කරා. ඒකෙන් රූප කොටස වෙන් කරගන්න. මේ කතා කළේ රූප එකක් ගැන විතරයි. එතකොට මේ සම්මුතිය රූපස්කන්ධයම ගැනයි කතා කළේ. ඒ කියන්නේ අර සම්මුති වශයෙන් තියෙන පුච්චලයක් කෙනෙක් ගැන තියෙන රූපස්කන්ධය වෙන් කළා අපි කතා හැබැයි ඕක සහතික කරගන්න නම් නිවැරදිව අවබෝධ කරගන්න නම් උද්‍යව්‍ය ඥානය උපදවා ගන්න නම් නියත වශයෙන්ම උපදවා ගන්න ඕනේ උද්‍යව්‍ය ඥානය. ඒ උද්‍යව්‍ය ඥානය තුළ තමයි ඊට පස්සේ භංග ඥානය, ඊට පස්සේ බයතුපට්ඨාන ඥානය, ඊට පස්සේ ආධිනවානු දර්ශන ඥානය, මේ ඥාන උපදිනකොට වෙන්නේ අර සිතේ තියෙන මේ වස්තුන් වලට තියෙන ඇලීම ක්‍රමක්‍රමෙන් දුර්වල වෙනවා. ඒ ඇලීම දුර්වල වෙනවා කියන්නේ අපි ඒ සමුදය අයින් කරනවා, හේතු අයින් කරනවා. ඒතොර ඵලය දුක් කියලා අපි දැක්කා. ඒතොර දුක උපදවන හේතුව දැක්කා මේ ඇලීම කියන එක, තෘෂ්ණාව කියන එක. ඒතොර තෘෂ්ණාව අපි ක්‍රමක්‍රමෙන් දුර්වල වෙනවා. අවබෝධය තුලයි තණ්හාව නැති කරන්නේ. අනවබෝධය තුල කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. කොච්චර කිව්වත් තණ්හාව අවසන් කරන්න කියලා අවසන් කරන්නේ මේ ධර්මතාවයන් නිවැරදිව පරීක්ෂණය තුළින් හිතට මනසට සහතික කරගත්තාම ඒ අවබෝධය තුළ ඇලීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අයින් වෙනවා. පහනේ තෙල් ටික ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ තමයි අඩු වෙන්නේ. තිරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් චුට්ට චුට්ට අඩු වෙනවා. කොයි වෙලේ හරි නිවෙනවද? කොයි වෙලේ හරි නෝ. හැබැයි ඒකට ආයි වර්ධනය කරගන්නත් පුළුවන් ඕන. මේ පරීක්ෂණයෙන් බැහැර වෙන්න නිකම්ම වර්ධනය වෙයි. මේ පරීක්ෂණයෙන් බැහැරව දිනදා කරන කටයුතු කරගන්න නිකම්ම වර්ධනය වෙනවා. ඔව්ද නැද්ද? එහෙනම් ඇලීම කියන ස්වභාවය අයින් කරන්න නම් අවබෝධය තුල අවබෝධයට එන්න ඕනේද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස ධම් දෙසුවේ. මහණෙනි දුකක් තියෙනවා. පරීක්ෂා කරලා බලන්නකො තියෙනවද කියලා. ඒ දුකට හේතුව මම පෙන්නනවා මෙන්න මේකයි. තෘෂ්ණාව තමයි හේතුව සමුදාය සත්‍යය. ඔය තෘෂ්ණාවේ ශේෂයක්වත් ඉතිරි නැතුව අවසන්ද මහණෙනි නිවනයි. ඒකට මාර්ගයක් මම දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දැන් ඒ පියවර තුනම අනුගමනය කරගෙන සීලයක පිළිතල වාඩි වුණේ එකඟ සිතින් බණ අහන්නේ. අවබෝධයෙන් නැතිනවා. ඒ ප්‍රඥාවයි. පැහැදිලිද කියන එක. එහෙනම් අපි එක ධර්මතාවයක් ගත්තා රූපස්කන්ධය. ତර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. ඔව්. දැන් මම කිව්වා රූපේ තියෙන බිඳීම් ලක්ෂණයක් කියලා. ඒතර ශණයක් ශණයක් පාසා බිඳිනවද? හ්ම්. ඒතර ඒ ලක්ෂය බිඳීම් ලක්ෂණය නිට්ටයද අනිත්‍යද? ඒක මනසට දර්ශනය කරගන්න. බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි රූපය. වේදනාව අරමුණු අරමුණවල රසය විඳීමේ ලක්ෂණයක් තියෙනවා. අරමුණේ රසය විඳිනවා. විඳින කෙනෙක් නෑ ඒ පිළිබඳව සිතක් හැදෙන එක විතරයි තියෙන්නේ. වේදනාව පිළිබඳව සිතක් හැදෙනවා. සිතේ හැසිරීමක් විතරයි තියෙන්නේ. විඳින පුච්චලෙක් නෑ. නැද පුච්චලෙන්නේ. එහෙනම් සිතේ හැසිරීමක් තියෙනවා. විඳිනවා කියලා. නැහැ. ඒ තියෙන අරමුණේ අරමුණේ රසයයි. අරමුණේ රසය පිළිබඳව සිතුවිලි හැදෙනවා. සිතක් හැදෙනවා. එහෙනම් රූපස්කන්ධය පිළිබඳව අපි තව ටිකක් කතා කරන්න ඕනේ. මොකක් එකක් විතරක් කියලා හරියන්නේ. අපි ඒක බෙදලා වෙන් කරගෙන ඊට පස්සේ අපි ගන්නවා ඇහැ ගන්න. ඇහැ අරගෙන බලන. එතකොට ඇහැ ආйти රූපයට. හොඳයි. ඒතර ඇහැ තියනවාද බිඳීම් ලක්ෂණය? ඒ බිඳීම් ලක්ෂණය ශනයක් ශනයක් ශනයක් ශනයක් පාසාද එහෙම නැත්නම් කාලයක් ගිහිල්ලා බිඳීමක්ද තියෙන්නේ. ශනයක් ශනයක් ශනයක්. එතකොට මේ ශනයක් ශනයක් ශනයක් පාසා බිඳීමේ ලක්ෂණය පටන් ගත්තේ කොතනදීද? ප්‍රතිසන්දියේදී. ප්‍රතිසන්දියේදී. ඒ කියන්නේ මේ භවයට ආපු තැන ඉඳලා. දැන් අපි උපන්දින සාද ගන්නවනේ. දැන් උපන්දිනේ කවද? අපි කිසි කෙනෙක් දන්නේ නැහැ උපන්දිනේ කවද්ද කියලා. කොහොමද දන්නේ උපන්? නිවැරදි උපන්දිනේ තමයි පෙර භවයේ ඉඳලා මේ භවයට ආපු දවස. පෙර භවයේ චුත වුණා මේ භවයේ පහළ වුණා. වර්තමාන භවයේ එදානේ උපන්දිනේ. නැද්ද? ඔය එතකොට මවගේ ගර්භාෂයෙන් එළියට ආපු දවස සම්මුතියක් වශයෙන් අර ඔරලෝසුවේ වෙලා බලාගෙන ඉුවා. අද අඟහරුවා දහවල් වෙලාව. ඒක දුපන්දිනේ. දැන් සාද පවත්තන් අනවබෝධය නිසා උපන්දින අපි කිසි අම්මා දන්නේ නැහැ උපන්දින අම්මා දන්නවද දන්නේ අම්මට දැනගන්න මාස දෙකක්වත් යන අඩු ගන්න දැනගන්න එහෙනම් ප්‍රතිසන්දිය නෙමෙයිද මේක පටන් ගත්තේ එතකොට දැන් ඇහැ කියන්නේ සුද්දාස්ත්‍රක කලාපේ එතකොට සුද්දාස්ත්‍රක කලාපේ බිඳීම් ලක්ෂණයක් පටන් ගත්තේ කොතනදද තථාගතයන් වහන්සේ දේශනා කරන රූපේ බිඳීම් ලක්ෂණයක් තියෙනවා. ඒ බිඳීම් ලක්ෂණය අවබෝධ කරගන්න අනිත්‍ය දර්ශනය වෙයි. එහෙම නැතුව දර්ශනය වෙන්නේ අනිත්‍ය. එහෙනම් ඒ බිඳීම් ලක්ෂණය පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ ඉඳලා තමයි පටන් ගත්තේ. අර මං කිව්ව නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි ඇදගෙන යන්න. එහි ක්‍රියාකාරීත්වය ඇදගෙන යන්න කර්ම චිත්ත ඒතර කර්ම කියන්නේ සිතවිලි වල හැසිරීමක්. චිත්ත කියන්නේ සිතේ ස්වභාවයක්. සිතේ හැසිරීමක් චිත්ත කියන්නේ. ඒ දෙක ප්‍රත්‍යද නැද්ද අර ඇහැ නැමැති සුද්දාස්ත්‍රක කලාපයේ පැතිරීමට ප්‍රත්‍යයයි. ඍතු ආහාර ඒ දෙක ප්‍රත්‍යයයි. අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනව වෙනුවට මේ ධර්මතා හතර නිරන්තරයෙන්ම අර රූප කලාප උපදවනවා. එතකොට එතන තියෙන නිත්‍ය ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? අනිත්‍ය ස්වභාවය. නිරන්තරයෙන් පෙරලනවා විපරිණාම ධර්මයක් වෙනස් කරනවද නැද්ද? නිත්‍ය ස්ථිර සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි. අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි පටන් ගත්ත තැන ඉඳලම. අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි. එහෙනම් අනිත්‍යස්ත්‍රයි తాවකාලිකයි නම් විපරිණාම ධර්මයන් නම් තියෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නම් ඇදගෙන ඇදගෙන යන්නේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් නিত্য වශයෙන් දැක්කොත් හරියද අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියද අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියි නিত্য වශයෙන් ගත්තොත් සසර නিত্যය කියලා හිතුවොත් සසර ඇයි ඇලීම දුර්වල වෙන්නේ. ඇලීම දුර්වල වෙන්නේ නැත්තම් එයා සසරේ රැඳෙනවා. ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාව ක්‍රමක්‍රමයෙන් දුර්වල වුණොත් එයා සසරේ සසරෙන් නිවනට බණ කියන්නේ. දැන් පැහැදිලිද? එහෙනම් ඇහත් අපි පරික්ෂා කරලා සාතික කරගන්න. දැන් රූපස්කන්ධයම අපි ඉස්සෙල්ලා අරගෙන සාතික කරගත්තේ යම් මට්ටමකට, තරමකට. හැබැයි ඒක පොඩි වෙලාවක් සිතේ රැඳිලා නැති වෙලාවේ. ඇයි? හරියටම සාහතිකේ හම් වෙලා නැහැ. හරියටම සාහතික වෙලා නැහැ. ඒ නිසා තමයි මේ විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ පරීක්ෂණය කරන්න කියන්නේ. එතකොට තමයි සාහතික වෙන්නේ. එක දෙයක් පරීක්ෂා කරලා බලලා සාහතිකයක් දෙන්න බෑ. දැන් අපි කියමු කෙනෙකුට සාහතිකයක් ලියන්න යනකොටත් අපි එක කරුණක් අරගෙන ආ හරි. හරි ඉදිරියව මට අහන්න ඕනේ. මම ඔයාලට සාහතිකයක් දෙනවා. හරිද එහෙම? බෑ. එයාගේ විවිධ පැතිවලින් විවිධ ඒවායින් අහනවා එයාට කරුණ. අහලා ඉවරලා පලියන් සහතිකයක් ලියනවා නේ. එහෙනම් අපිට සහතිකද එක ධර්මතාවයක් පරීක්ෂා කරලා බැලුවට පොඩි වෙලාවක් තියෙයි ඒක. අපේ සිත වැඩිපුර එකතු වෙලා තියෙන්නේ වැඩිපුර සම්බන්ධ වෙන්නේ සම්මුතියත් එක්ක. පරමාර්ථයට අපි ගත්තා. බින්දෙන ස්වභාවයක් දැක්කා. විපරිණාම ස්වභාවයක් දැක්කා. වෙනස් වෙන ස්වභාවයක් දැක්කා. හැබැයි ඒක මනසෙන්සනෙන් ගිලිහෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත නැවත නැවත සිතට හොඳට සහතික වෙනකන් අනුගත වෙනකන් සිතට හොඳට ස්ථාවර වෙනකන් ඊට පස්සේ බය වෙන්න එපා ඊට පස්සේ කිසි ගැටලුවක් නැහැ මොන පැත්තෙන් මොන විදියෙන් දැක්කත් පෙන්වන්නේ අනිත්‍ය දර්ශනයක් ඒ අනිත්‍ය දර්ශනය පුජ්‍යලයේ නෙමෙයි සත්‍යයේ කිචියේ නෙමෙයි අර සුද්දාස්ඨක කලාපේ. රැහැ තුල තියෙන සුද්දාස්ඨක කලාපේ. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ ක්‍රියාව පටන් ගත්තා. ඒතර එතන තියෙන ශනයක් පාසා පෙරලන විපරිණාම ස්වභාවය. නিত্য ස්වභාවයෙන් පවතින්නේ. අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි ඒ නිසා අනිත්‍යයි. තේරෙනවද කියපේ? හරි. එතකොට දැන් ඇහි ඒ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලම පෙලීමක් නැද්ද? පීඩාවක්. තියෙනවා. පෙලීමක් තියෙනවා පීඩාවක් තියෙනවා. දැන් ඒක තේරෙනවා. ඇහැට මොකක් හරි සතෙක් ඇවිල්ලා වැදුනොත් හරි එහෙම නැත්නම් රොඩු කෑල්ලක් වැටුනොත් හරි එහෙම නැත්නම් ඇහි අභ්‍යන්තරයෙන්ම આવොත් මස් දැල්ලක් වගේ ආබාධයක් හරි આવොත් නිරන්තරයෙන් පෙලීමක් පීඩාවක් නැද්ද? නොපෙනියාම පෙලීමක් පීඩාවක් නෙමෙයිද? ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩු වුණාම එතකොට පෙනීම අඩු වෙන්නේ ඇහෙද සුද්දාස්ත්‍රක කලාපේ ඒ ප්‍රවෘත්තියේ දුර්වලතාවයක්ද? සුද්දාස්ත්‍රක කලාපේ පැවැත්මේ දුර්වලතාවයක්. එතන මගේ හැට මොන හරි වෙලාද? සත්පුද්ගල සංඥාවෙන් බලන්න එපා. පරමාර්ථ ධර්මයන්ගෙන්ම පරීක්ෂණය කරන්න. එහෙනම් සුද්දාස්ත්‍රක කලාපේ වෙනසක් ඇති කරලා තියෙනවා. ඒතර ඒක පිළීමක් නෙමෙයිද මනසට? පීඩාවක් නෙමෙයිද? නිරන්තරයෙන් දැන් කොහමද පෙළුවේ? කොහමද පීඩාවටපත් කරේ? ಜಾතියෙන් පෙළුවා. හැදුවානේ මුලින් මේක ಜಾති. ආ. ඒතොර ශනියක් ශනියක් පාසා පෙරලලා වෙනස් කළා විපරිණාම ධර්මයකටපත් කළා ජරාවෙන් පෙළුවා. දැන් ඒක හොඳට පේනවා ජරාවටපත් වෙලා කියලා. හැබැයි ඔක පටන් ගත්තේ ಜಾතිපච්චා ජරා මරණම් කියන තැන. එතනින් තමයි පටන් ගත්තේ. එහෙනම් ව්‍යාධියෙන් පෙළුවා. ඒ රෝග ව්‍යාධියෙන් පෙළුවා. ශනයක් ශනයක් පාසා බිඳෙනවා මරණයෙන් පෙළුවා. ශනයක් ශනයක් ඒ කියන්නේ ශනික මරණය. ඒතර ශනික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය, තීනනි මරණය විවිධාකාර. එතන ශනයක් ශනයක් පාසා බිඳෙනවනම් එතන මරණය තියෙනවා. ඒතර ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා, මරණය තියෙනවද? ඇහැ නිසා ශෝක වුණාද? ශෝක වෙනවකෝ. ඇහැ නිසා. කනගාටු හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ය ඒ ඇහැ නිසා නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ විපරිණාමය නිසා. වෙනස් වීම නිසා. තියෙන ස්වභාවයෙන් අන්නාකාරය ගැනීම නිසා. එහෙනම් සතර මහා ධාතු පිළිබඳව නම් අපි මේ පරීක්ෂණය කරන්නේ සිත එතන ඇලෙන්නේ ඇහැ පිළිබඳව නම් පරීක්ෂා කරන්නේ සිත ඇලෙනවා. ඒ නිසා තමයි ඇහැට මොනවා හරි දෙයක් වුණොත් අපි ශෝක වෙන්නේ කනගාටු වෙන්නේ හඳන්නේ. ධර්ම අවබෝධය තුල පැහැදිලි කරගෙන ඉන්නා මෙතන ඇහක් නැහැ මෙතන තියෙන සුද්දාෂ්ටක කලාපයක් මේ සුද්දාෂ්ටක කලාපයේ විපරිණාමය තියෙන වෙනස් වීමේ ස්වභාවය තියෙන ජාතියෙන් පෙළන්නේ ජරාවෙන් පෙළන්නේ ව්‍යාධියෙන් පෙළන්නේ ශෝක කනගාටු හැඬීම ඇති කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපයේ විපරිණාමය නිසා එහෙනම් එතන තියෙන නිත්‍යතාවයද අනිත්‍යතාවයද මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග තේරෙනවද මග නොමග ගන්න. එතකොට නොමග යන්නේ නිවැරදි මග යන බුදුරජාන් වහන්සේ දේශනා කළේ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ඊ타ත්ම පැහැදිලිව මනසට අනුගත කරගන්න ඕනේ. මනසට සහතික වෙන්න ඕනේ. ස්ථාවර වෙන්න ඕනේ. එතකොට ලෝකයේ දිහා බලපම ඇලෙන්න තැනක් නැහැ සිත ඇලෙන්නේ නැහැ තැන. එයි බලන්න දෙයක් නැහැ මේ චිත්තක්ෂණ 17ත් වෙලා ඇති වෙලා නැති වෙනවා මේ සියල්ල. එයා ඇලෙයිද එතන? එයාගේ මනස, එයාගේ මනස එතන අලවන්න බෑ. ඇලෙන්නේ. එයා දන්නවා ඇලුනොත් මොකද වෙන්නේ කියලා. ඇලුනොත් ආයි හදනවා. සිතේ එතන ඇලුනොත් ආයි හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව තමයි ගෙනියන්නේ භවෙන් භවයට. භවෙන් භවයට අරගෙන එන්නේ අපි භෞතික වස්තුන්ද තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමද අරන් ආවේ. ප්‍රතිසන්දි අරන් දුන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමනේ. ඒකනේ මනෝපුබ්බංගමා ධම්මා කියලා කිව්වේ. එහෙනම් අපි දැන් මේ භවයේ තෘෂ්ණාවත් එක්කම නම් අපේ මනසේ හැසිරීම අරන් යන්නේ අපි පරාදයි. පරාදයි. එහෙනම් තෘෂ්ණාවෙන් තොරව අපේ මනසේ හැසිරීම අරන් ගියොත් හැබැයි ඒක නිකන් කරන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන එක්ක එන අවබෝධය ඒ ලක්ෂණ තුන පිළිබඳ වෙන අවබෝධය ආවොත් ඇලීම දුර්වල වෙනවා පැහැදිලිද කියපික එතකොට පිළීමක් තියෙනවා පීඩාවක් තියෙනවා නිරන්තරයෙන් හොඳයි තමාගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න පුළුවන් දැන් ඒතරේ රූපස්කන්ධේ පුංචි පැවැත්මකට එනවා ඒ උපාදිතී භංග කියලා කරුණු තුනක් තියෙනවානේ තితి කියන්නේ පුංචි පැවැත්මක් තියෙනවා දැන් අපි කියන මේක පුංචි පැවැත්මකට එන්න එපා. වැඩක් නැහැ නේ පුංචි පැවැත්මකට ඇවිත්. ආ පුංචි පැවැත්මකට ආවත් කමන්නේ මේක ඉපද බිඳින්න එපා. ආ ඉපද බිඳුනක් කමන්නේ මේක අතුරුදහන් වෙන්න එපා. කිව්වොත් අහයිද? ආ දැසේ තියෙන සුද්දාස්ත්‍ය කලාපය පිළිබඳව ඒ පුංචි පැවැත්මකට එන්න එපා කියලා අපි හිතනවා. ආ පැවැත්මකට දැන් ඇවිල්ලා තියෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක වෙනස් කරන්න එපා. වෙනස් කරපත් කරන්න එපා. ආ වෙනසකටපත් උනත් කවන්නේ මේක බින්දිලා අවසන් කරන්න එපා. කිව්වොත් හයිද? කවුරු කිව්වොත් හයිද? කිසි කෙනෙකුට කියලා කරන්න බෑ. තේරෙනවද කියන්නේ? ඒ තමයි අනාත්මයි කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ස්වාමියාට බහාරයාවගේ බහාරයාවට ස්වාමියාගේ දරුවන්ට දෙමව්පියන්ගේ දෙමව්පියන්ගේ දරුවට වෙනස් කරන්න පුළුවන්. කිසි කෙනෙකුට කරන්න බෑ. ස්වාමී ස්වාමියෙක් නෑ මේක පාලනය කරන කෙනෙක් නෑ. යම ආයතනයකට දීලා මේකේ පාලනයක් ගන්න පුළුවන්. ඒත් බෑ. තේරෙනවද? එන විශ්ව ක්‍රියාත්මක වෙන ධර්මතාවය නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මනසට නිවැරදිව දර්ශනය කරගන්න. ඒ තුළ එන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව තුළ සිත ඇලීම දුර්වල වෙයි. ඒ දුර්වල වීම ඕනි. මොකටද? නිවනට. ඇලීම කියන්නේ සසර. ඇලීමෙන් තොර කියන්නේ නිවන. සතගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. සමුදාය සත්‍ය, නිරෝධාය සත්‍ය. තොර නිරෝධය කියන්නේ ආර්ය සත්‍යය. තෘෂ්ණාවේ ශේෂයක් අතිතිරි නැතුව අවසන්ද මහණෙනිය නිවනයි. එහෙනම් නොයැලෙන සිතක් සඳහා නෙමෙයිද අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නොයැලෙන සිතක් උපදවා ගැනීම සඳහා. ඒකට අවබෝධය ඕනේ.